සාධාරණව අපි එදා කරපු දේශනාවේ ඊළඟ දේශනාවේ විකත් වීමට බලාපොරොත්තු වෙන ප්‍රශ්නක් වෙන අදලා කරමුනාද දේශනාවේ දෙවන කොටස. අදම සමහරවිට අවබෝධයක් නැති නිසා ඉතාමත් නැති එදා කියපු කරුණවල සරල සාරාංශයක් ප්‍රශ්නනම් බලමු. ප්‍රඥාන්ති කියන අපි ඉස්සර කළා ප්‍රඥාන්ති කියන්නේ අත්වශයෙන් නැති නමුත් ඇති වශයෙන් හිතාගෙන පිළිගෙන සම්මත කරගෙන තියෙන දේවල් වලට. මේ ප්‍රඥාතිය තේරුම් ගන්න තුවන්නේ විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය අවබෝධ කරගැනීමට හේතුන යසවන්න බවක් අවබෝධ කරගැනීමට. සමාජයේ සංකප්පන ලෝකයේ නියමකත්වය අවබෝධ කරගැනීම සඳහා ප්‍රඥාතිය අවබෝධය ප්‍රතිකර ගැනීම ඉතාමත් සුදුසුයි. බාහිර බාහනයක් වශයෙන් ප්‍රකාශ කළා. මේකේ කියවල මේකේ කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. වැඩි දිකාරී එක්කා බලකට සටහනකට ඇන එක තමයි දුවත් පස්සේ අපි මේක මේකේ කියලා කියනයි මේකේ කියන එක එතකොට ප්‍රශ්නාවක්. එවැනි මහත් කියලා කියන සංකල්පයක් කියලා වෙනනම් බලන ඉහත කියන කියාත කියන සත්‍ය වශයෙන් දෙයක් නේ සංස්නාහරයේ තමිදුරු මේ ආදී විවිධ කොටස් වෙන හදලා තියෙනවා මේ සංස්නාහර ඇට ඇතමිදුරු මේ ආදී ඒ ඒ කොටස ඒ එක එක කොටස් අතර වෙනස් වෙනස් ප්‍රශ්නක් මේ ප්‍රශ්නක් වලින් මොකක් කරලා වෙනවා කියනවා උඩට ඒ කර්ණාත්මක තුනක් වෙනවා කියනවා සමෝහ ප්‍රඥාත්තේ සංඛාන ප්‍රඥාත්ත සහ සංකල්ප ප්‍රඥාත්ත සමාන වශයෙන් ගොඩාක් ඒකතාවශී වෙලා තියෙනකොට ඒකෙන් ලෝක සත්‍ය මුලාවකට පත් වෙනවා මේක මෙහෙම දෙයක් මෙහෙම දෙයක් වුණා ඒකයි සමෝහප්‍රඥාන්ති කියන්නේ අත කියන එක වස්තු තියෙන මතේ තියෙන අනුප්‍රඥාන්ති ගොඩාක් ඒක කියලා මාස් ලේනහරාදී අත කියන ප්‍රඥාන්තිය තියෙන ඒකෙත් අර පටේ දහතු ආපෝ දහතු තේජෝ දහතු වායු දහතු කියන මොහොත දහතු අතර වෙන දෙයක් නේ එතකොට මේ පටේ දහතු ආදියත් ප්‍රඥා කියන අපේ අදහස කොටස් හඳුනා ගැනීම සඳහා දාන ලද හඳුනා ගැනීම සඳහා අපි යොදා ගන්නා සංඥා මාත්‍රකට විදහාට වගේ. ඒක ඒකත් ප්‍රඥා කියනවා කියන්නේ ඒකත් ප්‍රඥා කියන්නේ මේ පඩිය දාන කොටස් වලට කියන්න දෙයක් නේ අපිට එතන කියන්න තියෙනවා. මේවා තියෙන්නේ නැති වෙන සුදු ක්‍රියාදාමයක්. ඒකත් ප්‍රඥා කියන්නේ ඒක බැටරියෙන් නැතිව යන ප්‍රාදාමයේ කියන කටහත් අර්ථයෙන් කර මේක කිස් ධර්මයක් ශූන්‍ය ධර්මයක් කියන්නත් පුළුවන් කියන්නේ ශූන්‍ය කියන ප්‍රඥාත්ය. එතකොට මෙතන මොකක්වත් නැහැ මේක ප්‍රඥාත්යක් කියලා කියනවා. මේක ප්‍රඥාත්යක් කියන එකත් ප්‍රඥාත්යක් කියනවා. මේ විදිහේ ප්‍රඥාත්ය අනුකරණ අනුකරණ යන්නත් පුළුවන්කම තිබෙනවා. තමන්ගේ රූපේම ගත්තොත් මේ විදිහට සමූහ වශයෙන් විශේෂ බමුණු දස්සම් මාසහාරදී සෑම කොටසක්ම බලන්නත් පුළුවන්. ඒ වගේම මුළු ශරීරයම සමූහ වශයෙන් අරගෙන මේ ප්‍රත්‍යයෙන් වැටී තියෙන ආකාරය තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නට ඕන. ඊළඟට සම්පතන වශයෙන් සතහින් වශයෙන් මේ ප්‍රත්‍යයෙන් පස්සම්ලා කරනවා. අතකේවාම සිතට වැටෙනවා මේ අත කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා එහෙම සිතේ ලාංඡනයක් සතහනක් ඇදෙනවා. මේ සතහන තමයි එතන තියෙන ප්‍රඥාව. මෙයාට මතකයි සමහරට අපි රූපස්කන්ධේ නාම නාම රූප දෙක විස්තර කරනකොට රූපය කියන්නේ නාම ධර්මයක් කියලා ප්‍රකාශ කරනවා. රූපය කියන්නේ ඇත්ත වශයෙන්ම සමාගයේ සිට තුළ දැනෙන ඒ රූපය පිළිබඳ ඇති වෙන මේ සංකල්පන ප්‍රඥාති. ඒකයි කියලා නාමය කියලා කියන්නේ මෙතනට මෙයාට තේරෙන්නේ නැතුනවා. අද අද සමහරට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකත් මේ රූපය කරලා සතහනකට හැදලා තියෙන ඒ සතහන කරනවා අපි සතහන වල මුලාමට තමයි ඒක නිසා තමයි අපිට සංධාන ප්‍රශ්න කියලා කියන්නේ. ඊළඟට අවසාන වශයෙන් අපි කොහේ ප්‍රශ්න වශයෙන් දැක්කේ සංකති ප්‍රඥාන්තය සංකතිය ගැන නිරන්තරයෙන් නැතිවෙමින් නැතිවෙමින් යන ධර්මතාවය. එතකොට මේ තමයි ඕනෑම ප්‍රඥාන්තය වශයෙන් දැක්කන සංස්කාර ධර්මවල ස්වභාවය තමයි සෑම මොහොතකම නැතිවෙමින් නැතිවෙමින් යන මේ ජීවිතේ නැතිවෙමින් නැතිවෙන ක්‍රියාදාමයේ දකින්නට නැහැ නිසා මේ ලෝකසත්ත්ව මේක ඒකීය ධර්මයක් වශයෙන් නැත්නම් දීර්ඝ කාලීන වශයෙන් පවත්න ධර්මයක් වශයෙන් එහෙම අදහස් කරනවා. ඒක ඒක නිසා ඒකේ මුලාවටපත් වෙනවා. ඉතින් මේ අවිද්‍යාව නැති කරලා ආත්ම සංඥාව නැති කිරීමට මුලාව අයින් කරගන්නකොට ප්‍රඥාත් ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න ඕනේ සාමාන්‍ය සුදුසුයි. එදා ඊපස්යෙන් ප්‍රකාශ කළේ රූප ස්කන්ධය ප්‍රඥාතිය සහ වේදනා ස්කන්ධය ප්‍රඥාතිය. මේකතර යන සංතහන වශයෙන් සමෝහ වශයෙන් සංතකවතුන් ඇතිවෙහි ඒ ප්‍රඥාතිය ස්වභාවය අපි තේරුම් කළා වේදනාව ගැන එහෙම තේරුම් කළා. අද කතා කරන්න තියෙන සංඥා සංකාර විඥාන කියන සසල ස්කන්ධ තුනේ පවතිනා වූ ප්‍රඥාතිය ලක්ෂණය. එතකොට සංඥා කියන එකට විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕන. මොකද මේකෙන් තමයි ලෝක කොටස් සම්පූර්ණ මුලාවට පස්සනේ සංඥා ලෝකේ යම්තර සංඥා තියෙනවා ඒ ඔක්කොම මුළු සංඥා ස්කන්ධයම සංඥාක්යක් කියුවත් සම්පූර්ණයෙන්ම වැරදියි. සංඥාව කියන්නේ න්යාය දන්නවා හඳුනා ගැනීම කියන එක රූප සංඥා ආදී ශබ්ද ගන්ධ රස පොච්චංග ධම්ම සංඥා මේ වගේදී අපි හඳුනා ගන්නකොට කර්මයෙන් තේරුම් ගන්නට වන පළවෙනි කාරණාව තමයි උපකරණ කාරණා වැදගත්ම කාරණාව තමයි මේ සංඥාවන් අපි යමක් හඳුනාගත්තම ඒ හඳුනාගත් සංඥාව තිබෙන්නේ බාහිර අරමුණු වල නෙමෙයි කියන එක. ධර්මයක් වශයෙන් අපි දැනගන්න කියලා හඳුනාගත්තොත් නැත්නම් පිළිගන්නත් කියලා හඳුනාගත්තොත් මේකේ සැකතුල තියෙන දැනීමක් දැක්කම මේ දැනීමක් කියන හැඟීම. අර සංඥාවෙන් ඒක වැහිලා තියෙන්නේ නමුත් මේ සංඥාව ගැඹුරට තියෙන දෙයක් නෙවෙයි සමාජයේ සැකතුල තියෙන සංඥා මාත්‍රයක් පමණයි කියන එක දකින්නට ප්‍රඥාව බොහෝ දෙනෙකුට නැහැ. ඒ මේ ඕනෑම දෙයක් බාහිර මදීන සදී ඕනෑම දෙයක දෙයක් හඳුනා ගැනීම සඳහා අපි රාමකේශ නාමය ඒ රාමකේශ නාම ධර්මයක් ඒ සඳහා ව්‍යවහාර කරලා හිත පිළිඅරගෙන තියෙනවා නම් මේ කිසිම අරමුණක මනස සංඥාව නැහැ. අපගේ සිත තුළයි සංඥාව තියෙන්නේ. මේ සංඥාව විවිධ ප්‍රභේද තියෙනවා. හොඳයි කියන පුළුවන් එකක් සංඥාව, නරකයි කියන සංඥාව ප්‍රතිකරන පුදුකෝලියේ ලක්ෂණය, සත්‍යය, හොතම සත්‍යය, පහත්ය, විවිධ සංඥා හැම එකක්ම තමන්ගේ සිත තුළ පාලවන සංඥා ධර්ම විනා බාහිර ලෝකයේ බාහිර අරමුණු වල විද්‍යමාන වන ධර්මතාවයක් නෙවෙයි. ඒ ඒ සංඥාව කියන්නේ. එතකොට මේක හරියට තේරුම් ගත්තොත් බාහිර ලෝකේ සමාජ සුතුනේ අත්හරින්නට පුළුවන් වෙනවා අර බාහිර ලෝකේ උපාදාන කරගෙන සිටින බොහෝ අය සහසංසයන් කෙනෙක් උපාදාන කරගෙන සිටිනවා ඒකෝට මේ උපාදානය අයින් කර ගැනීමට මේ සංඥාවේ නියම තත්ත්වය තේරුම් ගන්න ඕන සංඥාවේ ස්වභාවයම නැති දෙයක් නැති දෙයක් පෙන්වන කරලා අපව මුලා කරනවා ඒත් වශයෙන්ම අපි සංඥාව විසින් මුලා කරනවා නෙවෙයි අපේ තියෙන මොඩකමට අපරම මුලා වෙනවා ඒකෝට ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන් සංඥාවට ප්‍රමාණ කරන්නේ මාගේ සිතන සමාසන්න වෙනවා කියලා. මරීච කියන්නේ මේ මිදිලුව කියන එක. සත්‍ය වශයෙන් ගලේ කියලා දෙයක් ඈත දිස් වෙනවා මිදිලුවේදී. ඒක සත්‍ය වශයෙන් නැති දෙයක් දිස් වෙනවා ගලේ වගේ. නමුත් ඇත්ත වශයෙන් මෙතන ගලයක් නෑ. නමුත් පේනවා ගලයක් තියෙනවා කියලා. මේක මිදිලුව. ඒ තමයි මේ සංඥාවෙන් කරන සෑම ක්‍රියාවක්ම. මම බුදුහාමුදුරුවෝ මේ උපමා කීපයක ඉතාමත්ම නිවැරදි ඉතාම ඒක ගැන හිතලා හිතන හිතන්නේ හිතන්නේ ගැඹුරු අවබෝධ ලැබෙන උපමාවක් කියලා කියනවා. ඒ කියන්නේ පරිටි කෝපමාසඤ්ඤා මාත්‍ර සංඥාව කියන්නේ මොනවාක්ද? මේ කරුණම හරියට අවබෝධ කරගත්තා. අපි මේ සංඥාවලින් මුලාවක් පැටලෙලා අවුන්සහගත සංසාරයේ දිග්ගස්සා ගන්නා සංස්කාර ජනිත කර ගන්නා ස්වરૂපේ ස්වභාවය බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. සංඥාවෙන් තමයි හොඳයි කියන්නේ සංඥාවෙන් තමයි ලස්සනයි කියන්නේ තමයිගේ සිතට සංඥාවෙන් තමයි ගැහණියක් කියලා හිතන්නේ සංඥාවෙන් තමයි සිහිනය කියලා හිතන්නේ ඕනෑම දෙයක් ගැන හිතන සමාජයේ සිතට මේක තේරුම් ගන්න මේක අවබෝධ කරගත්තොත් කියන මේක දැන් මේක කියනකොට තේරෙන්නේ තේරෙන තේරෙන මේක මම කියන්නේ සම්මන්තම අවබෝධ වීමට මේක මෙහෙම දෙයක් මෙතන සංඥාව තියෙන සමාජයේ සිතට බාහිර ලෝකයේ කිසිම දෙයක් සංඥාවක් නෙවෙයි ඒ සංඥාව කියන එක ඇත්ත වශයෙන්ම අපි ව්‍යවහාර කළ ව්‍යවහාර කළ කාලයක් ගියාට පස්සේ මිනිසුන් විසින් පිළිගන්න ලබන සත්‍යයක්. ඒකට කියන්නේ වෝහවර පස්කම් දෙකේ සංයම්බදාන කියලා විදිහට සූත්‍රයේ උදාහරණ දක්වලා තියෙනවා. ව්‍යවහාර මාත්‍රයක්ම මෙතන අපි විවහාර කරන දෙයක්ම සක්කාමයක මොනවටද ඒ කියන්නේ මොකක්ද ඒක විවහාර කරලා විවහාර කරලා වෙන පලියන් වල මිනිස්සු කෙනෙකුට පිළිගත්තාට පස්සේ ඒක සංඥාවක් බවට පත් වෙනවා. මට මතකයි මේ ඇයි කලින් දවස් මේ සංඥාව ගැන කියනකොට කියලා මිනිස්සු නාම කියන වචනේ ලංකාවේ මිනිස්සු අහලා තිබුණේ ඉස්සර. මේ බෝගොල් විද්‍යාවේ ඉස්කෝලේ ගන්න නමුත් ඒ පොත්වල ඒ තුනාම කියන වචනේ තිබුණේ නැහැ. බයිබල් පිටරට පොත්වල තුනාම කියන කොබන්න කරලා තියෙනවා භූගෝල විද්‍යාව කරනකොට. නමුත් ඒක පිළිබඳව පසුව මිනිසුන්ට දැනගන්න ලැබුණා, කියවන්න ලැබුණා, අහන්න ලැබුණා, දකින්න ලැබුණා. ඉතින් දැන් ඒක සම්සම්මා සුනාමි කියනකොටම මිනිසුන්ට ඒකට දැනෙනවා ඒ සංඥාවෙන් මෙන්න මෙහෙම දෙයක් කියන්නේ කියලා. ඉතින් ඒක ව්‍යවහාර කරන ව්‍යවහාර කරපු නිසා ඒකම දැන් මෝරලා තියෙනවා. මෝරලා කියන්නේ ඒක පළපදියන් වල ස්ථාවර තත්ත්වයකට පත් වෙලා දැන් ඒක පිළිගන්න. ඒකයි ව්‍යවහාර පස්සහන් දෙකේ සංඥාව ගන්න කියන්නේ. මේක හරියට තේරුම් ගත්තොත් එහෙනම් අපි මේ සංඥාවකින් මුලා වෙලා තියෙන්නේ. මේ මුලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉස්සරින් ඉඳලා මේවට මිනිස්සු සම්මත කරන සංඥා අලවගෙන දැන් මොනවද මොනවද කියලා හිතාගෙන කටයුතු කළාට මම ඇත්තටම ව්‍යවහාර මාත්‍රයෙන් නිසාම ව්‍යවහාර මාත්‍රයෙන් නිසාම ස්ථාවර තත්ත්වයට පස්සෝ ධර්මයේ සත්‍ය ධර්ම නොවේ කියන අවබෝධය ඇති කර ගන්නට පුළුවන් සත්‍ය තිබෙනවා නම් ඒක සාමස්සස් අවබෝධයක් වෙනවා. මේ සංඥාවෙන් තමයි විපල්ලාස කියන්නේ සංඥා විපල්ලාස කියලා මම අහලා තිබුණේ විපල්ලාස දෙකේ විපල්ලාස ආදී උපරිමක ශ්‍රේණිය කියන. ඒකම සංඥාවේ මූලාවට පස්සෙන එක තමයි සංඥා විපල්ලාස කියන්නේ. මේ ඕනෑම දෙයක් පිළිබඳව සංඥාවේ උපරිමක ස්වરૂපයෙන් මූලාවට පස්සන්න පුළුවන්. ඒකට මේ සංඥාවේ තියෙන අර අකුණති ලක්ෂණය තමයි ඇත්ත වශයෙන්ම නැහැ නමුත් තියෙන දෙයක් කියලා පෙන්වන්න කරනවා. ඒකට ඕනෑම දෙයක් ඇහැට පෙනෙන රූප කන්නනේ කාණ්ඩයෙන් ශබ්ද නාසය දිවනාසය දැන ගන්න සඳහාදී ඒ ඉන්දියන් සම්මෝධ ආරම්භන අපි හඳුනාගන්නේ සංඥාවකින් ඒ සංඥා සෑම එකක්ම ප්‍රඥාත්යක් කියන එක සියයට සියයක්ම නිවැරදි කතාවක්. එතකොට මේ සංඥාව ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මේ සංඥා බලාව අයින් කර ගැනීමට සංඥා විපල්ලාසය අයින් කර ගැනීම. මේ සංඥා විපල්ලාසය අයින් කරගත්තාට පස්සේ සමන්න පුළුවන්කම ලැබෙනවා. සමන භාවනා දියුණුවෙන් නම් සංඥා නිරෝධයකට පිටපත් කරගන්නවා. සංඥාව නිරෝධ වෙනස්කමේ පිටදෙන කියන සංඥාවක් ඇති වෙන්නේ. ඒ සංඥා ඔක්කොම අයින් කරලා තියෙනවා. බාහිර ලෝකයේ තුල සංඥාවල් තියෙනවා නම් රහත් තුනක් බුදු වුණා, සතේ බුණා, පිටතට සංඥාව නිරායසම තියෙනවා. එහෙම එකක් නෑ. අනිත් එක සංඥාව ඇතිවන්නේ එක එක පුද්ගලයා බලන දෘෂ්ටි කෝණයට අනුව. හැමෝම පිළිගත් සංඥාවක් තියෙනවා. සමහර දේවල් පිළිබඳව වෙන සංඥා ඒ පුද්ගලයාට මේ දෘෂ්ටි කෝණයට අනුව ආකල්පනෝ තමන්ගේ භාවයට අතීතයේ පැවති ගැටි පැවතුනාදී විවිධ ලක්ෂණ මත විවිධ හේතු මත පදනම් වන දෙයක්. සත්‍ය වශයෙන් නෑ ඒ නිසා එකම එකම දෙයක් දැක්කට පස්සේ 10 දෙනෙක් සංඥා 10ක් සමානට ඇති කර ගන්නත් පුළුවන්. ඒක නිසා මේ සංඥාවේ තියෙන ස්වરૂපය අකාන්ත වශයෙන්ම අපේ තේරුම් ගත යුතු කාරණාවක්. ඒකට මේ සංඥාවේ තියෙන ඒ ප්‍රඥාත්මක රූප තුන සම්මෝහ ප්‍රඥාත්මකයි සංකප්ප ප්‍රඥාත්මකයි සාමාන්‍යයෙන් ප්‍රකට අවබෝධ කර ගන්න පුළුවන් කියනවා සංඛාන ප්‍රඥාත්මක ප්‍රඥාත්මකනේ සතහන් ප්‍රඥාත්මකයක සමහර වෙලට තේරුම් ගන්නට නැහැ කියන්නේ කොහොමද ඒකට ප්‍රඥාව ටිකක් අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් අපි කියවොත් මගේ අතේ දැන් මේ වටාස්සක්. මේ වටාස්ස පැත්තකට අපි විශේෂකලන වටාස්සක් නැතුව නම් අපිට වටාස්ස කියන සංඥාව ඇති වෙනකොට ඒකේ හැටේ සිද්දට තියෙනවා. ඒ සත්‍යන පිටර තුනක්. මොන දෙයක් මේ වටාත් එක. මේක මේ සංඥාවේ තියෙන සංඛාන ප්‍රඥාතිය. දැන් තමන්ගේ ශරීරය ගත්තොත් ගණනයක් හරි දුන්නේකයි තමන්ගේ ශරීරය මොකක් හරි ගත්තාම තමන්ගේ සිතට වැටෙනවා රූප සටහන. ඒක සංඛාන ප්‍රශ්නක් දෙකකින් අනේ සටහන සංඥාව තුළින් ඇති කර දෙන්නේ. ඒකෙන් අර මම කලින් කිව්වේ රූපේ කියන්නේ නාම ධර්මයක් කියලා තුමුස්සන කලේ එක අවස්ථාවකදී මම කරුණු ඉතාලි කියනවා. ඒක තමයි එකපාරට කියවට සමහරුන්ට තේරෙන්නේ නැහැ. ටික ටික ටික ටික පස්සට පස්සට මෙයාට තේරෙන්නේ. එතකොට සංඥාවේ තියෙන සංඥා ප්‍රඥාවක්. මේක ඉතාම ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් මම උදාහරණ දෙකක් කියන්නම්. ගියාට පස්සේ ලක්ෂණ ලක්ෂණ තුන්ක පාට පාට තියෙන තුන් තුනක් බලන්න. ඒක බලවම එක පාටම තියෙනවා. ඒක බලනකොට ඊට පස්සේ ඒකේ තියෙන අපි නම් කහ පාට පාට පාට පාට ආදී පාට තුනක් එක පාට දෙකන පමණ අවධානය යොමු කරලා බලන්න. එතකොට අනිත් පාට තියෙන්නේ. කහ පාට දෙක බලුවොත් මේ පාට තියෙනවා. මේ පාට දෙක බලුවොත් වෙනත් දෙයක් තියෙනවා. මේක ක්‍රියාත්මක කරලා බලන්න එතකොට තියෙන්නේ. නමුත් මේක යාර ගොඩක් එකට ඇති වෙන නිසා ඒ ඔක්කොම සමූහයක් වශයෙන් අපිට පෙන්වන්න කරනවා. නැත්තම් කෙනෙකුට මොනවද දිහා බලන්නේ ඕනේ. එතකොට අපිට එකපාරට මොහොන කියලා තියෙනවා. නමුත් නිකන් හිතලා බලන එකවරම ඇහැ විතරක් බලනවා කියන එතකොට අනිත් කොටස් තියෙන්නේ. නාසය විතරක් බලනවා කියොත් අනිත් කොටස් තියෙන්නේ. කොල්ලතරම් බලනවා කියොත් නැත්නම් වෙන කාරේ මොන කමර කොටසක් හරි බලනවා කියොත් අනිත් කොටස් අපිට දැක්කේ නැහැ. මේක ප්‍රායෝගිකව ප්‍රයත්න කරලා බලන්න. එතකොට Tamanda තේරෙන්නේ මේ මොහොත කියන එක එකවර දැක්කේ ගන්න අර ගොඩාක් සංඥා එකට එකතු වෙලා සමූහ ප්‍රත්‍යක්ෂයෙන් බැහැලා තියෙනවා. ඒකෝ මේ සංකේතනයකට දකින්නේ. සමූහයක් එක තියෙනවා ඒක විකක් වශයෙන් දක්වනවා. ඒකට මුලාගෙන තමයි මේ දර්ශනය කියලා දකින්නේ. එතකොට මේ සමූහ ප්‍රත්‍යක්ෂය හරියට තේරුම් ගන්නට බලන්නට මොකෝන මේ සංඥාවේ සමූහ ස්වરૂපය. මේක ඒකමනක් නෙමෙයි අදහස. දැන් 60 රුපියල් දැක්කාට පස්සේ සක්විඥානයක් ඇති වෙනවා. සක්විඥානයට තියෙනම රූපේ පිළිබඳ සංඥාවක් තියෙනවා. ඊට පස්සේ ඒක පිළිබඳ විචාරයක් තියෙනවා. සමහරට ඒක පිළිබඳ වේදනාවක් තියෙනවා. ඔක්කොම එකට සම්මෝහයක් වශයෙන් අරගෙන තමයි ලෝක සත්‍ය කටයුතු කරන්නේ. ඒ කියන්නේ එතන පහළ වෙන නාමස්කන්ධ ධර්ම රාශියම එකට ගන්නවා. එකට අරගෙන ඒක ඒක ඒක එකම ධර්මයක් වශයෙන් ඒකීය ධර්මයක් වශයෙන් සිතුන දකිනවා. එතකොට ඒකේ නියම තත්ත්වය නෙවෙයි දකින්නේ මොනවාටයි පස්සෙන්. මේක තේරුම් ගන්න සමෝහ ප්‍රඥාප්තිය කියන්නේ පාන කියන්නේ සංඥා සංවේදී කියන සමෝහ ප්‍රඥාප්තිය කියන්නේ මේකයි. ඊළඟට සංඥා සංවේදී කියන සංකති ප්‍රඥාප්තිය. සංකති කියන්නේ එකක් නැති වෙනකොට එකක් ඇති වෙනවා, එකක් නැති වෙනවා, එකක් ඇති වෙනවා කියන ඒ ආදී වශයෙන් දිගින් දිගට දිගින් දිගට ඇති වෙන්නේ නැති වෙන කියන පන සිතුවිලි පනම්පරාව. ඒකට සංඥාව ඇති වෙන්නට බෑ සිතක් පහළවන්නේ නැත්තම්. මේ සංඥා වේදනා සංඛාර කියන දේවල් සිටින තියෙන ධර්මතාවයන් මේ කියන මේ ඔක්කොම සඳහන් චෛතසික ධර්ම වේදනාවත් චෛතසික ධර්ම සංඥාවත් චෛතසික ධර්ම සංස්කාර කියනවත් ඒ ඔක්කොම මානසිකාරත් සමචෛතසික ධර්ම. ඒකෝට මේ චෛතසික ධර්ම වල ස්වરૂපය තමයි සිත සමගම උපදින සිත සමගම පවතින සිත පවතින සිත සමගම පවතින සිත නැතිවෙන්නේ සිත නැති වෙනවා සමගම ධර්මතාව සංඥාවක් නැති වෙනවා. සිතක ආස කාලය තමයි සංඥාගාස කාලය, චේතනාගාස කාලය, සංස්කාරගාස කාලය. මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඉතින් මේ සංඥාවේ සිතේනායක කාලය කියන්නේ සම්පූර්ණ ලක්ෂකෙන් දසලක්ෂකෙන් කොහොමද තවසන කාල පරිච්ඡේදයක්. මේ සම්පූර්ණ කාලය. ඒ ඒ ස්නේහයක් තුළ ඇතිවන සංඥා ප්‍රමාණය මෙතකයි කියන්නත් බෑ. ඉතින් එක සංඥාවක් ඇතුණා, ඒක නැතුණා, තව සංඥාවක් ඇතුණා, ඒක නැතුණා. මෙතන සංඥා පරම්පරාවක් ඇති නැති වෙන සංකතියක් තියෙනවා. මේ සංකතිය නිසා තමයි මේ ලෝක සත්‍යය පැවැත්වෙන්නේ බොහෝ විට මේක නිත්‍ය ධර්මයක් කියලා. මේක අනිත්‍ය භාවයේ තේරුම් ගන්න බැහැ අනිත්‍ය භාවයේ තේරුම් ගන්න බැරි නිසා බොහෝ දේකට අනාත්ම ස්වභාවයක් තේරුම් ගන්න බැහැ ඒ නිසා සංඥාව කියන එක මේ ආකාරයෙන් තේරුම් ගන්න නිරන්තරයෙන්ම ඇතිවෙන නැති වෙන ප්‍රතිස්ක ධර්මයක් සංඥාව කියන්නේ සිතත් සමගම ඇති වෙන සිත පවතින පවතින සිත නැති වෙනකොට නැති වෙන සිතේ වේගවත් ක්‍රියාදාමයේ මනියට මේ ලෝකේ කිසිම උපකරණයක් නැහැ ඒ තරම් වේගයෙන් සිත ඇති වෙන නැති වෙන යන්නේ ස්වභාවික නිකුදයි නැටක කියන්නේ ඒක නිසා මේ සංඥාව තාම ආකාරයෙන් අපි මේ දුන්නේ නැතිවෙන්නේ නැතිවෙන්නේ. මේක සම්මෝහ ප්‍රඥාක්තිය සමග ඒක එකට කියලා බලුවාට පස්සේ තවත් හොඳට තේරෙන්නේ අර කණිත උපමා උදාහරණ වලින්ම ඒ දෙස බලන්න මේක දකින්නකොට කොහේතරම් වේගයෙන් අපේ සංඥාවල් ගොඩාක් එක කියලා කියලා නැතිලා ගිහින් ගිය නිසාද අපි මේ විදිහට මේ රූපේ දැක්කනේ කියලා. මේ වගේම තමයි කනට හන ශබ්දන් ආශේත දැන් ගන්න සෝදාදී අනිත් ඉන්ද්‍රියන් සමෝන අරමුණු අපි මේ සංඥාවෙන් හඳුනා ගන්න ළමයි කරන්නේ මොන ආකාරයෙන් ඔය හඳුනා ගැනීමේදී සම්පූර්ණ ප්‍රඥාත්මක මූලාවට පත්වන්නට පුළුවන් සංකල්ප ප්‍රඥාත්මකයක් ඇති වෙනවා ඒ වගේම ඒකම තුලා වෙනවා ඒ වගේම සංකල්ප ප්‍රඥාව කියන සාමාන්‍යයෙන් පැත්තේ යන පරිදි හොඳනේ මූලාවට පත්වන මෙන්න මේ කරුණු තේරුම් ගන්න බලන්න මේ කරුණට අවබෝධ වුණොත් තමයි සංඥා කොහොමද කරන්නේ කියලා අතීතයේ තිබෙන සංඥා මානසික තිබෙන සංඥා මේ ඔක්කොම වර්තමාන වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අතීතේ කොයි දේශේ දුනත් අපේ ගැන අද සීතක මන මේ මොහොතේ වර්තමාන පරිදෙන පහළ වෙන නාම ධර්ම ටිකක් හැරෙන දෙයක් නෙවෙයි. අනාගතය ගැන කවර දෙයක් අපි සීතක කළත් වර්තමාන වශයෙන් පවතින නාම ධර්ම ටිකක් ගැන ඉතනම කිව්වක් නෙවෙයි. ඒක කියන වර්තමානයේ අරගෙන යම් කිසි දෙයක් ගැන අපි සීතක කරනවා නම් එතන සම්මානීය සිතන නාම ධර්ම ටිකක් ඇති වෙන තියෙනවා. වර්තමාන වශයෙන් වර්තමානික වශයෙන් ඇති වෙන නාම ධර්ම ටිකක් ඇති ඇති නැති ආකාරයෙන්ම දෙයක් නෙවෙයි. ඒකට බාහිර අරමුණු කවර ආකාරයකින් අපි සංඥාවක් හඳුනා ගත්තත් තේරුම් ගන්න මේ ප්‍රසිත තුළ පහළ වී යන චෛතසික ධර්ම ඡාපය නැත්නම් නාම ධර්ම ටික ඇති වෙලා නැති වීම පමණයි කියලා. මේක අයින් කළා නම් එහෙම ඔය ලෝකේ කිසිම දෙයක ලස්සනක් නැහැ, කැතක් නැහැ, පිළිකුලක් නැහැ, සුබක් නැහැ, අසුබක් නැහැ, හොඳක් නැහැ, නරකක් නැහැ. විවිධ ආකාරයෙන් අපි ද්වේෂාවයකින් කියන්නේ දෙකින් දෙකින් දෙක දෙක අරගෙන බැඳලා සිටිනවා. මේ ද්වේෂාවයන් ඔක්කොම නිසමෙන් මුලාවක් වෙනවා මම අවබෝධ වෙනවා. ඒක හරියට තේරුම් ගන්නට බලන්න. ඊළඟට සංස්කාර ස්කන්ධයේ ප්‍රඥා ස්වභාවය ප්‍රකාශ කරන සංස්කාර ගැන සංස්කරණ කතාවේ සංස්කාර එතන කියන්නේ රූප සංකේතන ආදී ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම පිළිබඳ පහළ වෙන සිටේ. රූපය පිළිබඳ සිටියේ ශබ්ද පිළිබඳ පිළිබඳ ගන්ධ පිළිබඳ පිළිබඳ ආදී රූප සංකේතන ශබ්ද සංකේතන ආදී තමයි සංස්කාර කියලා කියන්නේ. ඒතකොට මේකෙත් තියෙනවා සම්මෝහ ප්‍රඥාක්ෂය, සංධාන ප්‍රඥාක්ෂය, සංකේත ප්‍රඥාක්ෂය. මෙතන ප්‍රඥාක්ෂය කියන එකෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම නෙමෙයි නමුත් තියෙනවා කියලා අපි පිළිගන්නවා. අපගේ පිට තුළ අපි දැන් කෙලෙස්වල අපි දැනුම් කියන බලාගෙන ඉඳලා රාගසිතින් දැක්වගත්ත විනාඩි 5ක තිස්සේ. නැත්නම් ගෙනියම් දෙකෙන් ගැන සීපත් කළා දීයෙන් සමාය කරගත්ත විනාඩි 5ක තිස්සේ. නැත්නම් අපි තමයි මෛත්‍රී කළා කියන කන්සෙප්ට් එකත් තමයි දැන් කවුරුහරි කෙනෙක් කරගෙන ආශෝපත් එක්ක ආශෝපත් එක්ක දුකින් දෙස්සා කියන කරුණාවක් ඔබට. මොකක් ආකාර හරි මොන ආකාර හරි සිතුවිල්ලක් ඇති කරගත්තා කියන්නේ මේ ඔක්කොම සංස්කාර සිත තුළ පහළ වෙන සංස්කාර ධර්ම. මෙතෙන්දී බොහෝ දේ පැවතෙනවා මම මේ චිත්ත සංස්කාර ඇති කරගත්තේ මම තමයි මේවා සිටියේ මම තමයි මට තමයි තරහදී ನಮಸ್ಕಾರ ಎಲ್ಲರಿಗೂ. ನಾನು ನಿಮ್ಮ ಕಲೆ, ನಾನು ನಿಮ್ಮ ಕವನ, ನಾನು ನಿಮ್ಮ ಮಾತು. ಕೇಳಾ ಈ ದಿನದ ಮೊದಲ ಅವಕಾಶ. ವಿಶೇಷವಾಗಿ ಇತ್ತೀಚೆಗೆ ಏವರ್ ಕ್ಯಾಡಾಮ್ ಎಂಬ ಮಾಖಲಿನ್ ತಿವಸ್ ಪ್ರಾಯ್ಮ ಸನಿಯಾಪ್ ಪಾಸ್ ಆನ್ ಅಸೇನದಿನ್ ಅಜಿನೋ. ಒಂದು ಸಂಕಟದ ಪರಿಸ್ಥಿತಿಯಲ್ಲ ನಾನು. ಅದಕ್ಕೆ ಈ ಕಂಠ ತೀಕ ಹೋಗಣ್ಣೆ. ತಾನೇ ಮೋಹಕದ ದಾಸ್ಯನೆ. ತೋಟೆ ಇದಿನೋ ಪಾವತನನೇ ತಿನ್ನು. ನಾಯದೈ ತಿನ್ನುಳಾ ನೇನ ಪಾವತನನೇ ಯಾಚನತಿರ. ಈ ಕ್ಯಾಡಾಮ್ ಎಂಬ ಜೀವದ ಕ್ಯಾಡಾಮ್ 100 ಕ್ಕೆ ತೇನಿನ ಕಾರಣ ಲೋಕಸಂಕಟವ ರವಿನಾ කියලා කල්පනා කරනවා මම විනාඩි 5ක් තිස්සේ මෛත්‍රී භාවනාව කළා කරුණා භාවනාව කළා නැත්නම් රාගයේ තිබුණා විනාඩි 5ක් ද්වේෂයේ තිබුණා විනාඩි 5ක් ඕන එකක් හිතන්න පුළුවන් වෙන්නේ. ඒකෝට ඒකෙන් තේරුම් ගන්න තෝරන සමන්ගේ සිත තුළ කියන්නට බැරි මෙන්න නැති ප්‍රමාණයේ පිටිවිලි පරම්පරාවක් පිටිවිලි ධාරාවක්. ඇති නැති නැති නැති වාමක් මෙතන තිබුණා. නමුත් මේක ලෝක සත්‍යයට සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බැහැ. ප්‍රඥාව මත නම් සමාධිය නැත්නම් මේක කොහෙත්ම තේරුම් ගන්න බැහැ. ඒක නිසා මේ සිටියේ සමූහයෙන් එකට අරගන්නවා අපි. අර දේහයෙන් නැති ඇති නැති නැති යන නාම ධර්ම රාශිය නැත්නම් සංස්කාර ධර්ම රාශියක් තියෙන මේ කාලේ තුළ විනාඩි 5ක් තුළ නම් එයක් වලින් කියන්නේ බැරි තරම් ප්‍රමාණයක් සිටින් ධර්ම ඇති නැති නෙවෙයි. මේ සමූහයෙන් එකට ගන්නවා එකකට කෙනෙක් අනිත් ඒකට මෙතුමුලා වෙනවා මම උත්සාහය තුළ මේ විදිහේ දේවල් ගැන සිතුවා කියන්නේ. මේක අමතරව සංකල්ප මොනවා වෙනවා නිරන්තරයෙන් නැතිනම් නැතිනම් යනක දකින්නට බැරි කොහොමද? මේ කොට එතන සම්මත ප්‍රඥාත්ය සංකල්ප ප්‍රඥාත්ය දෙකම එකට ගෙනවනවා කියන එක තමයි පුළුවන් ශක්තිය තිබුණා. මේවා කොහොම ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන් නැති ඒවා. සත්‍ය වශයෙන් තේරුම් ගන්නට කවදාහරි දවසක මම කියන කතාව තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒක සමාන සම්බන්ධයෙන් පසු වෙනකන් පුළුවන්. මේ බුද්ධ ශාසනය මොනවාට පුළුවන් දෙකේ වෙන සත්‍ය වෙන මේකයි. අපේ මනස ලෝකේ මනෝක මනසේක තියෙන උදාහරණයක් වශයෙන් ප්‍රතිසංවේඥානයක් ඇති වෙන ඔන්න ඕක කියන්නේ සාමාන්‍යයෙන් තේරුම් මොකක්වත් හිතන්නට බැරි දැනීම් මාත්‍රයක් වශයෙන් පවතින ඔච්චරයි සත්‍ය කියන්නේ. කර්ම සත්‍ය තුනේ ඕක දිගටම දිගටම යනවා කර්ම සත්‍ය නැතිවම ඕක නැති වෙනවා. ඉතින් අර ඒක හැකනනාසේ දුව ශරීරයේ මනස දේනවා අනිත්‍ය බාහිර ඒවා. ඒ වගේම අර නැහැද රූපාදී අරමුණු නම් වුණාට පස්සේ විවිධ සිතිවිලි ධර්ම ඔහේ ඇති නැති නැති නැති නාම රූප ධර්ම ඇති ඇති නැති නැති යන. ඔක්කොම මෙතන තියෙනවා. අර ඇතිවෙන්නේ නැතිවෙන්නේ නාම රූප ධර්ම ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා ඒවා මම නේ මගේ නේ කියලා අයින් කළොත් එහෙම සත්‍ය වශයෙන් මේක දැකලා අයින් කළොත් අර මං කියපු තේම ගමන් මාසේ අත්දකින්න පුළුවන්. නැත්තම් එතකොට මෙතන තියෙන සත්‍ය වශයෙන් මේ දේ විතරයි. අර ඇතිවෙන නැතිවෙන යන යන නාම රූප ධර්මයන් අමතරව පවත්නා වූ ප්‍රතිසන්ද යොමුදාන ධනක සියොන් දැනීම මාත්‍රයක් අන්නසක්තිය මත පවතී. අපි හිතන දේවල්, කරන දේවල්, කියන දේවල් ආදී අපි මොලේ දේවල් ගැන හිතනවානේ. ඔක්කොම ධම්මතාවයන් හේතු ඵල මත ප්‍රාත්මක වන දේවල්. මේ ඇති වෙනවා, පවතිනවා නැති වෙනවා කියන මේක තේරුම් ගන්න සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම හැකියාවක් නෑ. ඒක නිසා ඉතින් මම කරනවා කියලා හිතනවා මගේ ක්‍රියාදාමය කියලා හිතනවා මට කළා කියලා හිතනවා. ඉතින් විවිධාකාරයේ සිතුවිලි දැනට කරගන්නවා. මේ සිතුවිලි අතර අපි කොයි ආකාරයෙන් හොඳ සුපුරුදු හිතුවක් නරක සිතින් හිතුවක් ඒවා බුදු නාම ගන්න නැති නැති යම් පමණයි. අපි හිතමු බුදුහාමුදුරුවෝ ගැන හිතුවයි, ධර්මයේ ගැන හිතුවයි, සංඝරත්නය ගැන හිතුවයි. ඕවා තමයි හිතන සිතින් නැති නැති යම් පමණයි. නැත්තම් මේක ආත්මයි කියලා හිතන්නේ නැත්තම් මේක අනාත්මයි කියලා හිතන්නේ දෙකම සිතින් නැති නැති යම් පමණයි. මේවා නැත්තම් අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්මයි කියලා මෙනෙහි කළා නැත්තම් අවබෝධ කරගන්න නම් ධර්ම නැති නැති යම් පමණයි තමයි තියෙන්නේ. නැත්නම් ධානයකට සම්බන්ධ වෙලා හිතේ ගන්න නාම ධර්ම ටිකක් ඇතුළේ තියෙන තියානේ නාම ධර්ම තනකොළ රූප සංදේශයක් නමුත් තියෙනවා. නැත්නම් ඵල සමවතන සංයෝගය කියන්නේ එතන තියෙන නාම රූප ධර්මයන්ගේ ඇතිවීම ඔය දෙකින් දෙකට ඇතිවීම නැතිවීම ඉතින් අර නාම ධර්මයන්ගේ පැවැත්මේ වෙලා තියෙන සංස්කාර වේද නෝනකට පත්වලා තියෙනවා. ඒකත් නාම ධර්මයක්. එතකොට මේ කොහොමද හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන නාම ධර්ම රාශියක තියෙන යම් තියෙන මේ ප්‍රශ්නක ස්වරූපයෙන් බොහෝ දෙනාට තේරුම් ගන්නට බැහැ. ඉතින් කියන්නේ සත්‍ය වශයෙන් හරි සියුම් දැනීම කොහොමයි ඒ දැනීම හේතුඵල මත තියාගන්න කොහොමද කියන්නේ මුලින්දී සමාජයේ ශරීරයේ පැවතීමට හේතු කරුණේ ඒ වගේම සංඝ සත්‍යය. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඔය දෙක මතයි ඒකත් පවතින. නම් ඒකත් ඉතින් හේතුඵල මත පවතින සංස්කාර ගන්න නම් ඒක ස්වභාවයෙන් දිගටමයි පවතින අනිත්‍ය මොකක්ද නැතුව. ඒකට අනිත් ධර්මතාවය සිතන දේවල් කරන තියෙන දේවල් ඔක්කොම මේ ප්‍රඥාත්වයෙන් බැහැලා ගිහිල්ලා අපි ඉතින් ඒ දේවල් මේවා උසස් අදහස මේවා පහත් අදහස ආදී වශයෙන් හිතාගෙන මේ දේවල් විදිහට කතා කරනවා. මරණයෙන් පස්සේ ජීවිතය තියෙනවා නැත්නම් මරණයෙන් පස්සේ ජීවිතන්නේ මේවා තියෙනවා බව අපාය තියෙනවා අපායක් නේ. ඔය ඕනෙකක් හිතන්නේ ඔක්කොම සිතේ විතරයි. මොකක්වත් එහෙලියන්නේ සත්‍ය වශයෙන් පවතින ධර්මතාවයන් ලෝකයේ නැහැ කියන තේරීම මම කතා කරන්නේ. සත්‍ය වශයෙන් පවත්නා වූ ලෝක ධර්මතාවයන් ලෝකේ පවත්නා ස්වභාව ධර්මතාවයන් පවතුන ඇයෙම ඒවා පිළිබඳ සිතින් හිතන්නේ නැති නැති කියන හැර මෙතන තමන්ගේ සංකායනව බලනකොට කිසිම වෙන දෙයක් නෑ කියන කරටේ මේක පාස්කරන. එතකොට මේ ඔක්කොම ටික අපි අයින් කළොත් කියන තමන්ගේ සිත තුළ තියෙන මේ ඔක්කොම දේවල් මේක බෙහෙත් පස්සේ ස්වરૂපේ දිනන කරන අයින් කළොත් එන අපේ සිත නිතර වෙනවා. මේ ඔක්කොම අයින් කර කියනවා නම් සූත්‍රයක් කියලා කියනවා. මොකද යාගේ හිතට ඔය මොකක්වත් සංඥා සංස්කාර ගලන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම සංස්කාරයක් ගලන්නේ එතකොට මේ විදිහට ඒක හරියට තේරුම් ගන්න සමාන වශයෙන් සම්පති වශයෙන් වෙනවලා තියෙනවා මේ සංස්කෘතිය දන්න. මේ තාමතර මේ කුසීල දන්න හේතුඵල මත ප්‍රයාත්මක වෙන මම නවන මගේ නවන හුදේ නාම දන්නවා පමණයි කියලා. වෙන මොකක්ද නැහැ. ඉතින් ඒවා ඒ හේතුන් නිසා තියෙන තියෙන පළ ධර්ම පරම්පරාව. මේක තමයි මේක මේක නිසා තමයි මිනිස්සු ලෝක සත්‍යය මුලාවට පත් වෙන්නේ. මුලාවට පත් වීම සංස්කාර ධර්මයක්. ඒ වගේම අනිත්‍යව කියන කෙනා ඒකත් සංස්කාර ධර්මයක්. මේවා දකින ප්‍රඥාවක් කියන ඒකත් සංස්කාර ධර්මයක්. මේකක් වෙන අර නාම ධර්මයන්ගේ තියෙන තියෙන අපතේ. ඒවා හරියට තේරුම් ගන්න බලන්න. ඊළඟට විඥානස්කන්ධයේ පටලැති ස්වභාවය විඥාන කියන්නේ චක්කුඥාන සෝතඥාන ගානඥාන දුවාඥාන කායඥාන මනෝඥාන කියන කොටස් හයට පංචස්කන්ධයේ විඥාන කියන්නේ ඔය විඥාන කියන තැන වචනේ විවිධ තැන්වල විවිධ අර්ථ දැක්වීම සඳහා බුදුහාම දේශනා කරලා තියෙනවා කර්ම විඥානය කියනවා අභිසංකාර විඥානය කියනවා පරිසංවේ විඥානය කියනවා ඔය අපේ ඊළඟට අනුදස්සන විඥානය කියනවා ඔය වගේ විඥාන තියෙනවා ඒ අනුව අපි මේ කතා කරන්නේ පංචස්කන්ධ කතාවේ විඥාන කියන්නේ අර කුසක් කුසල සම්බන්ධ ජීවකාමනෝ කියන විඥානය. මේ කියන ප්‍රශ්නදී ඉස්සෙල්ලාම තේරුම් ගන්න බලන්න. මේ විඥාන හය අපි ධර්ම පොත්වල වෙනවා ගන්න විපාක මාර්ගයෙන් පවත්නවා ධර්මතා හයක් කියලා. එකක් වුණා. බුදුහාමුදුරුවෝ එක්තරා සූත්‍රයකදී දක්වනවා මේ උපමාවන් බින්දර උපමාවන් දක්වනවා. ඒ ඉන්දියාවේ රටවල මේ කාලේ බින්දර උපමාව කත් කරනවා සමාදාලා දුදාලා රෝහල් දාලා වේදා අයකට දාලා බින්දර කත් කරනවා ඉන්නවා. ගොම රොටි කියලා හදලා විකුණනවා තියෙනවා. ඒකෝට මේ මේ බින්දර ඒ දාපු ඉන්ධන වලින් හඳුනා ගන්න. ඒ කියන්නේ ගොම ගින්දරට ගොම දාලා හදපුවා. සම්පූර්ණ ගින්දරට ගොම ගින්දර කියනවා. ගොම දාලා හදපු ගින්දරට ගොම ගින්දර කියනවා. දර දාලා හදපු ගින්දරට දර දර ගින්දර කියනවා. මුලින්ම මේ කොමාව කියලා එන්නේ. කියලා කියනවා මෙන්න මේ වගේ මහණෙනම චක්කු විඥාන කියනවා. සුබතේ විඥාන කියනවා. ධාන විඥාන කියනවා. ජීව විඥාන කියනවා. කාය විඥාන කියනවා. මනෝ විඥාන කියනවා. මොන්දර මොනකින් පත්තු කරලා ගින්දර ගින්දරමයි. ඒ කියන්නේ තේකෝදා පොතේ ගොඩක් වෙන දෙයක් කියන්නේ. ඉතින් අර දාන මොන්දර අනුව අපේ ගින්දර වෙනස් වෙනස් නම් වලින් අපි හදනවා ගන්න. ඒක කොයි සංඥා ප්‍රඥාතු නැතිලිය. එතකොට මේ චක්කුඤ්ඤාසෝතේ ඥාන කියන තැන විඥාන කියන්නේ මොකද දැනීමක්. ඉතින් අර රූපයක් ඇහැතර කරන රූපයක් දැනීම නිසා දක්වඥාන කියන කණගති කරන ශබ්දයක් දැනීම නිසා දක්වඥාන කියන අර දරදසා දරබන්දල රොබසා රොබන්දල කියනවා. ඒකට මෙතන තියෙන කණ්‍යන්ති ස්වરૂපයන් කරන්න පුළුවන් රූපමාව හරියට තේරුම් ගත්තොත්. මෙතන තියෙන දුක දැනීමක් පමණයි. දක්වඥාන සෝතඥාන ධනවිඥාන ආදී කියන තැන්වල ප්‍රඥාවක් කවලා තියෙනවා. ඒවා හඳුනා ගැනීම සඳහා ඒක අපි අයින් කරන්න පුළුවන් පොණා බුදුන් වහන්සේ මෙතන කියන කතාව හොඳ ගැඹුරින් කල්පනා කරගන්න ඕනේ. එතකොට මේ කාර්යයේ අයින් කළාට පස්සේ සුදේ නිකහස දැනීම මාත්‍යක් තමයි. මේ දැනීමේ ස්වරූප විඥානයේ ස්වරූපය දැනගන්න අපි වේගයෙන් ප්‍රයත්න කරනවා කියන්නේ මේ හැටි සම්මෝහයෙන් වශයෙන් අරගෙන ලෝකයේ තත්ත්වයයි සමෝධ ප්‍රඥාවෙන් දැවතුනේ සම්බන්ධවපත් වෙනවා. ඒ වගේම මේක සංකති වශයෙන් නිරන්තරයෙන් නැතිවෙන්නේ තියෙන නිසාම මේ වේගයෙන් නැතිවෙන්නේ තියෙන නිසා මේක එකම ධර්මයක් වශයෙන් දිගටම පවත්නාම ධර්මයක් වශයෙන් නිසමනාවටපත් වෙනවා. මේ දෙක තේරුම් ගන්න ඕන කරුණු දෙකක්. මේක සංකහාන ප්‍රඥාවේ කියන එක එතනබුර ප්‍රඥාවෙන් තේරුම් ගන්න බාහුව. ඒකට මේ විඥාන මාත්‍රියේ අපි හිතමු ඇහැට රූපයක් දැක්කා කියලා. ඔය අභිධර්ම පොත්වල කියන චිත්ත ජීවිත කියලා එකක්. මුත්තේට ගොඩාක් මොනවට පස්සේ තමයි රූපේ දකින්නේ කියන එක ඒ පොතේ තියෙනවා. වමංගතන බංගෝපච්ඡේද ඊළඟට සම්පේඥාන සම්පටිච්ඡන සංකේලන වස්සපන ගවන කියලා හතක් වෙනවා. ගවන ගවන ගවන ගවන ගවන ගවන ගවන සදානන්දන සුති ඕන සිතේ කියනවා. ඒක තමයි රූපයෙන් දැක්කම රූපේ ගොඩක් තියෙනවා. ඊට මේක එකක් නේ. ඒකට මොනවාගේ සිතේට ගොඩාක් කාලකට පස්සේ තමයි රූපේ දැක්කයි කියලා අපි ධර්ම පොතේ කියන්නේ. ශක්තියක් තියෙනවද කියලා බලන්න දෙද්දී එකකට සක්මන් යන සංකල්පයක් තියෙනවා සංකේතන තියෙනවා වස්තුකන තියෙනවා ජවන තියෙනවා ඒක අපිට මේ විදිහට මම කියුවට මෙයා කාර්ය වශයෙන් අත්දකින්න පුළුවන් දෙයක් මේ සමුහ ප්‍රසන්තේකිනක සෙන්නුම් කිරීම සඳහා අපි ඇහැට තියෙන රූපේ දැක්ක ගමන් චක්ක විඥානයක් ඇති වුණා කියලා කියනකොට අර චිත්ත වීති වල තියෙන ඔක්කොම එකට ආවගෙන අපි සමුහ වශයෙන් හරියට කතා කරනවා නැත්නම් අපි හිතමු අපි ලෝකයක් බලනවා කියන්නේ ඒ බලන වෙලාවට පහළ වුණා චක්ඥානේ පමණන්නේ රූපේ දැකීමේ සංඥාව ඇති වෙනවා. දැක්කට පස්සේ. ඊට පස්සේ ඒ පිළිබඳ ඕනනම් තණ්හාවක් ආසාවක් පිටියක් ගැනීම වෙන එකක් ඇති වෙන තුන වේදනාවක් ඇති වෙන තුන. ඒතකොට වේදනාවක් ඇති වෙන සංඥාවක් ඇති වෙන සංස්කාර. මේ ඔක්කොම එකට අරගෙන තමයි රූපේ දකින්නවා කියලා කියන්නේ. ඒක සමූහයක් ගොඩක් එකට අරගෙන තියෙනවා. සත්‍යස්මනකටත් ඒ වගේ සමූහයක් ගොඩක් කොට අරගෙන තමයි අපි මේ සත්‍ය අහනවා කියන්නේ මම අහනවා මගේ මම මම බලනවා මගේ දැනීම ආදී වශයෙන් නම් කතා කරනවා කතා කරනවා සමූහ ප්‍රශ්නයක් තියෙනවා ඒ සමස්තව සංකේත ප්‍රශ්නයක් තියෙනවා සංතතිය නිරන්තරයෙන් ඇති වෙන නැති වෙන යනවා. ඒකකොට මේ ආකාරයෙන් තමන්ගේ සිත නිරන්තරයෙන් ඇති වෙන නැති වෙන යනවාය. ඒක නිසා ඔබ ඒකීය ධර්මයක් එකම ධර්මයක් වශයෙන් තේල්ලා අපි මුලාවටපත් වෙනවා කියන අවබෝධය ඇති කරගන්න. ඒක අමතරව මේ සමුණයක් වශයෙන් නැතවල මේක රූපයක් දකිනකොට සිතිවිලි ගොඩාක් ඇතිවෙනාට පස්සේ මේ රූපේ දකින්න. අපි දන්නේ සිතිවිලි පැත්තකට අපි අයින් කරලා උපචාරයක් රූපයක් දක්නකොට විනාඩි අපිට විනාඩියක් තුළ රූපයක් බලනවා කියන්නේ ඒ වෙලාවට විනාඩිය තුළ ඇති වෙන දුරේ නාම ධර්ම කෙල කෝටි ගණන් අසංඛ්‍ය ගණන් ඒ සිතේ වේගවත් ඒ තරම් තියා මේකවත් ඒ තරම් වේගවත් දැන් මේ ලෝකේ කොහෙවත් නැහැ එතකොට ඒ විදිහට සමූහයේ නිසාම සමූහයක් වශයෙන් එකලා කියලා තිබෙන නිසාම ලෝක සත්‍ය අමුලාවිල රැවටෙනවා මම දැක්කා මම බලනවා ආදී වශයෙන්. ඉතින් මේ සමූහ ප්‍රඥාත්‍යත් ඒ වගේම සමතටි ප්‍රඥාත්‍යත් විඥානස්කන්ධය ගැන තේරුම් ගන්න. මේ විදිහට මේ පංචස්කන්ධය නෑ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හේම ප්‍රඥාත්‍ය ස්වરૂපේ දැන් කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. බාහිර අදීනී වස්තු බාහිර සමාන පණ ඇති බා සමාන මේ ප්‍රඥාති ස්වරූපයන් තියෙනවා. ඒක ඉතින් පස්වලට කරන්න පුළුවන්. ඒ කියන්නේ අවබෝධයේ තවතවත් පුත්තුල වීමට නැගේ වගේමයි අනිත් සත්‍යයන් කියලා හිතන්න පුළුවන්. අදමුන් වස්තු වල තියෙන ප්‍රඥාති ස්වරූපවල මේකට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ පහම පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පරිවර්තන මේ ප්‍රඥාත්මක අර්ථන බෙදාන බෙදාන බෙදාන බෙදාන යන බලන්න. රූපේ ගත්තා රූපේ ගත්තා මෙන්න මේ සතනක් වශයෙන් තියෙනවා. මේ මේ ගැනීමක් වශයෙන් නැත්නම් පිළිමිය වශයෙන් මෙහෙම සටහනක් තමයි සිද්ධ වෙන්නේ. මේක මේ සමන් ගැන මේ සටහන් කරන තේ බුදුහාමුදුරුවෝ ඉන්දක කියලා බාහිර අපිට දෙමු ගාථාවක්. යනවා මෞඛ්‍යයෙන් කොහොමද මනසේ උපදින්නේ ඒකට බුදුහාමුදුරු කියන පඨමන කල්ලා හොතේ කල්ලා පඨමන කල්ලා හොතේ කල්ලා හොතේ බුද්ධ අබ්බසාගායි මේකේ තේසි දුබ්බති තේසි බත්ති ගන්නවා වෙනස්සකාකා ගායන්ති තව තියෙන ගාතාවේ පද එතකොට ඉස්සල්ලාම කරලා රූපියාව මෞඛ්‍යයට ඊට පස්සේ පඨමන කල්ලා කල්ලා හොතේ අබ්බදායි කියලා රසසක් දෙනකොට අබ්බුද කියන තත්ත්වයට පස්සේ කිසිම මොකක්ද කියන මම දන්නේ අබ්බදා හොතේ අබ්බදායි අබ්බද හොඳ ඒක මාසෙන්න අමුතා ජාති තේසි ඉස්පස්සට හස් කියලා පොඩ්පත් වෙනවා. මේක ඒක ධන භාවයට ධන ඒක පොතවල දක්වා තියෙන දෙස්ත්‍රිවක හැදෙට පත් වෙනවා. ධන අපස්සාකා ජායන් සම්මේ සංකාන ප්‍රශ්න තියෙන කියන්නේ. එතකොට අර දෙස්ත්‍රිවක හැදෙට තියෙන ධන භාවයට මාකුසාතලේදී ඔබපත් වෙනවා. මාසයක් කරලා යම් දුස්සවට තියෙනවා. එතකොට ඒකේ අර ඔළුව තියෙන තැනට උඩ පිටයලක් ඉස්සනවා. අධ්‍යාපන කියන තැන්වල ස්කෝල් දෙකක් දෙකක් තියෙනවා. සතුන් දෙක තියෙන තැන්වලට කෑම දෙකක් තියෙනවා. අපි අර පොළොවේ ඇස්සේ බල හාරන පොළොවේ උඩන අලවන්න තියෙන ඔය අලවන්න වල මොකෙන්ද කියලා එකක් තියෙනකොට ඉස්සර ටිකක් විශ්තුලා තියෙනවා තියෙනවා. ඔය පොළොවේ යන අලවල මම දැකලා. මේ වගේ මේ ගණන් තියෙන සත්‍යයක මේ මානසික තියෙන ගණන් තියෙන ස්වභාවය මත කතා ආත්මන සාකච්ඡාවක් තියෙනවා. මේ දාසාපේ නුදුනාට පස්සේ තමයි ඔළුව කියන්නේ ආත් කියන්නේ කකුල් කියන්නේ කඳ කියන්නේ. මේ සකමලට මිනිස්සු වෙනවා. ඔබ සත්‍යයට ඒක නේද? මේ මොකක්ද කියන්නේ? මේක හරියට තේරුම් ගත්තොත් මෙයාලට තියෙන අවබෝධය මෙතකේ කියලා කියන්නට බෑ. මට ඒක වචන වලින් කියන්නට බෑ. අවබෝධුනාට විස්තර කරන්නට බෑ වචන වලින්. මේකක්. එතකොට මේ අවබෝධය ඇති කරගන්න බලන්න මේ පංචස්කන්ධයක දුපස්කන්ධය ගත්තා ඒ සමෝහ වශයෙන්, සකහන් වශයෙන්, සංසති වශයෙන්. වේදනා ස්කන්ධයත් ගත්තා ඒ වගේම සමෝහ සම්දාන සංසති වශයෙන්. සහය සංඥා සංඛාර විඥාන කියන කොටස් එක එකක් අරගන්න. අරගෙන මේකේ තියෙන ප්‍රඥාවේ මේකයි කියලා හොඳට සමාධියෙන් ප්‍රඥාවෙන් විශ්ලේෂණය කර කර කර කර දකින්න ඕන. තමන්ගේ හිතේ. ඒ ඔක්කොම හරියට දැකලා හරියට දැකලා අවබෝධය ඇති වෙනකොටම මේ මුළු ඇඟම සම්පූර්ණයෙන් පහනක් වෙනවා කියන්නේ. මොකක්වත් තියෙන්නේ. ගන්න කලවරකට පස්සනවා වගේ කුස නිස්සර වෙලා පවතිනවා. මේ කුස නිස්සර වෙලා පවතිනකොට එතන ආත්මය කියලා ගන්න දෙයක් හිතලා තියෙන මොනවද? වෙන මොකක්වත් මෙන්න සිතුවිලි කියන්නේ මොකක්ද මේකට ප්‍රේතවත් කියනවා වෙන්නේ අපේ සිතේ ස්වરૂපය තමයි බාහිර ප්‍රඥාත් ලක්ෂණ වලට එල්බෙන එල්බෙන සිතුවිලි පවතින රූපේ හරි වේදනාවයි සංඥායි සංකාරවල මොනවා හරි වල එන්නේ එන්නේ සිත පවතින. දැන් මේ සිත එන්නේ එන්නේ පවතින අරමුණු ටික අපි කප කප කප කප හැදියට පස්සේ සුදට ගන්නට එන්නට තැනක් නැතිනවා. යන්නට එන්නට තැනක් නැති වුණාට පස්සේ මේ සිතට වෙන කරන්න දෙයක් නැහැ. සිතට තියෙන්නේ සිතට සිදුවන්නේ ඔය එන්නේ එන්නේ වල පැත්තට ගන්න ඒකට සම්පූර්ණයෙන්ම සිත මෙතන වෙනවා මොකක්වත් අරමුණේ සම්පූර්ණ සිත්සුණි තත්යකට පිටපත් ගන්න පුළුවන්. එන්න මේ තත්යේ පවා සමාන්‍ය ධර්මයක් කියන්නේ ඒක සංස්කාර ධර්මයක්. ඒක නිත්‍ය ධර්මයක් නෙවෙයි. ඒක අනිත්‍ය ධර්මයක්. ඒ ශූන්‍ය දර්ශනය අපේ වෙලාවේ පැතිර නාම ධර්මයක් කියන්නේ. ඒ නාම ධර්මයක පවා හේතුඵල මත ක්‍රියාත්මක වෙන එකක්. ඒ හේතු කියනවා නිත්‍ය කරන හේතු කර්ම ශක්තිය ආදී විදිහට තමයි. මේ කුරුක මතයි පවතින. මෙතන හේතුඵල ක්‍රියාදාමය මේකත් මම නෙවෙයි මේකත් මගේ ආත්මයක් නෙවෙයි මේකත් අනිත්‍ය සංස්කාරය මේ සංස්කාරය දුක අනිත් මේ සංස්කාරයක් නැති හේතුම සංස්කාර විදිහට නිවන කොච්චර සාන්තද සමීපද කියන අවබෝධය ඇති වුණා එතකොටම නිවනට විසපත් වෙනවා හැබැයි මේක හිතලා ගන්නට පුළුවන් දේවල් නේ අපි මේවා කිව්වට කොහොම හිතුවට බෑ අවබෝධය තමයි මේ සිතට ඇති වෙන්නට පුළුවන් ඇති වෙන්නට ඕන. ඒතකොට මේ ප්‍රඥාක්තිය හරියට අවබෝධ කර ගැනීම තුළින් අපට පුළුවන්කම තිබෙනවා ප්‍රඥාක්තිය ඉක්මවන ලබන ඒ නිර්වාණ ධාතු ලබන්න. නිර්වාණ කියන්නේ ප්‍රඥාක්තියක් නෙවෙයි. නිර්වාණ මහා කියන ඔක්කොම දේවල් ප්‍රඥාක්තිය මේකට සමානව තියෙන්නේ සම්මුති සත්‍ය කියලා අපිට ඕන කියන්න පුළුවන් සම්මුති සත්‍යයට ටිකක් වඩා ගැඹුරු එකක් පදනක් ඉන්නේ. නමුත් තේරුමනේ පහස සඳහා සම්මුති සත්‍ය කියලා තවන්නම් කතා කරන්න පුළුවන්. ඒතකොට මේ සම්මුතිය ඔක්කොම ඉක්මවන්නේ තමයි වුණ දාස්වාබෝධය කියන්නේ. මේක හරියට අවබෝධය නම් මේක තුළ මම කියලා ගන්නට මොනවද තියෙන්නේ, මගේ කියලා ගන්නට මොනවද තියෙන්නේ, නිත්‍ය කියලා ගන්නට මොනවද තියෙන්නේ, සුද්ධ කියලා ගන්නට තියෙන්නේ මොනවද, ලක්ෂණයි කියලා ගන්නට තියෙන්නේ, කැතයි කියලා ගන්නට තියෙන්නේ මොනවද. මේ ඔක්කොම ඉතිරි තියෙන මූල මේකම සුදුසුකම් කියලා ගන්න මේ ඔක්කොම දේවල් තිබුණ අයින් කරලා ඒ අයින් කරපු ස්වරූපයට කියන සත්‍යතාවය කියලා. සත්‍යතාව ඒ සඳහා විශේෂිතපත් කර ගන්නවා කියන්නේ තමන්ගේ පාඩිය සිහින් දැනීම තියෙන අනිත්‍ය ඔය ඕන එකක් දෙන්න කියලා ඒ වගේ පාඩිය පවතින ඉඳ හැරලා සිටින ස්වරූපය. මේ තත්ත්වයට කර ගන්න පුළුවන් භාවනාවේ මොනවා කියන දේ දෙන්නට පමණයි අනිත් කෙනෙකුට නෑ. නමුත් ඒ ප්‍රඥාසිය හරියට අවබෝධ කරගත්තොත් ඒ තත්ත්වයක් අත්දැකීමට පුළුවන් ශක්තිය එනවා. හොඳයි ඔසේම ඒ ශක්තිය අත්දැකලා ඉවරන් සැලසීමට මේ අසනවත් ධර්ම දේශනාව මේ කුසලයේ ප්‍රවස්නාවේ කියලා ප්‍රාර්ථනා කරන මේ දක්වා කියපු කරුණවල ප්‍රතිසාරණ සේනාව ප්‍රකාශ කරනවා. ප්‍රඥාසිය කියන්නේ අපි ප්‍රඥාසිය ගැන ධර්ම දේශනාව කරද්දී ප්‍රඥාසිය කියන්නේ අත් වශයෙන්ම නැති නමුත් සත්‍ය වශයෙන් තියෙන තියෙනවා කියලා හිතාගෙන සිත තුළ ශරීරය සිතින් ශරීරය සිත තුළ තියෙන යම් කිසි හේතු ස්වરૂපයක්. ඒ කියන්නේ සත්‍ය වශයෙන් නෙමෙයි තියෙනවා කියලා හිතාගෙන සිත තුළ යම් කිසි නිරුමක් තියෙනවා. ඒකට තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. මේ මොකද සංඥා කියන කෙනෙක් එතනම තියෙනවා. එතකොට මේ ප්‍රඥාක්ති ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. සමෝහ ප්‍රඥාක්ති සංකහන් ප්‍රඥාති සහසන්දක ප්‍රඥාති කියලා. මේකෙන් බාහිර ලෝකෙට සමන්ගේ ලෝකෙට දෝනවා අධ්‍යාත්මික බාහිර වශයෙන් බලන්න පුළුවන් අපි බාහිර වශයෙන් කියන්නේ නැතුව අධ්‍යාත්මික සමන්ගේ පංචස්කන්ධ ලෝකෙට නගල බලීස ආකාරය ඊළඟ ප්‍රකාශය. රූපස්කන්ධයේ කියන ප්‍රඥාති තුන බලන්න වේදනා සංකේත වලින් සංඥා සංකාර විඥාන තුන කොටස් කරගෙන මේ තියෙන ප්‍රඥාති තුන වෙන් කර කර වෙන් කර කර බලන්න. එතකොට මේ පංචස්කන්ධයේ නිවසත් තියෙනවා. අපි හිතන් බලුවට පංචස්කන්ධය අවශ්‍ය දුකයි අනාත්මයි කියන මොනවාදයක් නෙමෙයි අවබෝධයෙන් ඇතිවන දර්ශනය. ඒක සමාජීය අවබෝධය බුදුහාමුදුරුවෝ වටවත් කොටකට මොනවාක්වත් අවබෝධ දේශනාවකට සඳහන් කරාට වන්නේ අන්න ඒ අවබෝධය ඇති කරගන්නට පුළුවන් ඒ අවබෝධය ඇති කරගන්න ප්‍රඥාවෙන් ඔක්කොම අයින් ජීවිතයෙන් සිත සම්පූර්ණ නිසල භාවයටපත් වන ඒ නිසල භාවයටපත් වූ ඒ ශිෂ්‍ය භාවය පවා හේතුඵලමත් ප්‍රකාශම කරන ධර්මයක් කියලා හිතලා ඒ හේතුඵල දෙක දැකලා මේකත් අනිත්‍යයි අනාත්මයි කියන මේකත් සංස්කාර ධර්මයක් කියන අවබෝධයක් වුණාන් පස්සේ මේ සංස්කාරයක් වන්ට නිවන තියෙනවා නම් මේ සංස්කාරය නිවනගේ නිවන කොයිතරම් සාන්තද කියන අවබෝධය ඇති වෙනකොටම නිවනට සිතපත් වෙනවා කියන කතාවයි ප්‍රකාශ කරන්නේ. ඒ ඉංග්‍රීසි කටයුතු කරන බලන්න. හැබැයි මේක නම් කවදාවත් ප්‍රඥාව නැති කෙනෙකුට කරන්නට බෑ. සමාධි මාර්ගයෙන් සුභෝපමණය මේ භාවනා ක්‍රමය අනුගමනය කළ ප්‍රතිඵල ගන්නට බෑ. ප්‍රඥාව කියනකොට තමයි මේකෙන් අවබෝධ කරගන්න ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒකේ තමයි අසල ධර්මයේ කුසල ශක්තියකම මොනවාට කවදාවත් දවසක මේ පංචස්කන්ධ භෝෂයේ පිළිගනි දැකීමට තමයි කියන්නේ. අඥාවක් ඇතිකර ගැනීමට හෝ දේ තියෙනවා. ඒ කියන්නේ මොනවා පොඩකන්නේ මේ ජීවිතේ නැතුණා විවිධ දැකීම් විද්‍යාත්මක ප්‍රඥා කියන්නේ විවිධ දැකීම් ප්‍රඥාව ප්‍රතිගමනයට මේක සම්පූර්ණ කරනවා කියන්නේ වෙනතුන් තුන වෙන සංකේත වාසනාවක් තියෙනවා කියලා අපි ආශිර්වාද කරනවා ඒක දැන් දේශනාව සම්පූර්ණ කරනවා අපි දැන් සංගමන ආපස්සටයි පාඩේ යන ආපස්සටයි මොනවා දේවානාගම දිගාපඤ්ඤන්තං මොනිස්වාචන ලක්ෂණ සාසන ආපස්සටයි මොනවා දේවානාගම

මාන මොහොතෝ යාව නිබ්බාන සත්‍යය ධම්මෝ කුණං වාසෝක්ඛාවාන මොහොතෝ සම්බුද්ධා සම්මිතෝ මේකල සියලුම සත්‍යයේ දිනවල අපසර සේවා පරිවර්තන අපත්තක් සේවන නිසන සීමට මේ ප්‍රසාරී ප්‍රවස්නා වේවා අභිවාදන දේමස මිසංගතාවතාවය නමතකෝ ධම්මා වර්ධන් දිනායි වනෝත සම්බරං ආරෝග්‍ය සංකප්පේ සබ්බ සංකප්පමය චේතෝ නිබ්බාන සම්පත්තේ නාමේ සමිඤ්ඤතු සෝපන් සේවන සරණිය